සම්මානයට ඔබගේ ජීවිතයේ ප්‍රයෝජනය සපතමි. එබැවින් නිවන් යාමට උපකාරවන ආකාරයෙන් ධර්ම දේශනා කියන කතාවෙන් ලබන ඒ සාවධාන වෙනාලා ඒ ජීවිතයේ දෙකට සවන්නට උත්සාහන. මේ ධර්මම දාසාව දේශනා කරලා දෙනවා. සුද්ධ ධර්මනා සමුත්සාදං සුද්ධ සංඛාර සංකතන සංඛාරාන් දුක්ඛං තේ කස්සකා පරිදේවනාසේ. ඒ දාසාවේ කියන දේ නමස්කාරයි. චිත්ත භවනා සම්පදාන උපදෙවණි හතගානිය සුදු සංස්කාර ධර්ම රාශියක් පමණයි. ඉදගන්ව සමෝපාදාන සබ්ද සංඛාර සංකප්පන සාකරණ කරගෙන යන ජීවත් වෙනවා කියන්නේ සංස්කාර ධර්ම සංඥාවකින් ප්‍රවත්නයි. සංඛාරාදී සංගුණ යමක් නැතිවෙනවා විනාශ වෙනවා කියන්නේ සංස්කාරයන් කියන විනාශ වීමයි. සංස්කාර පරිදේවනා එයිලා උමනම් කෝපයක්ද පරිදේයක්ද මේක තමයි භාෂාවෙන් කියන අදහස උපදිනේ සංස්කාර ධර්මයි පවතින සංස්කාර ධර්මයි නැතිවන්නේ සංස්කාර ධර්මයි ඒ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තියෙන කෙනෙකුට කිසිම කෝපයක් පරිදේයයක් දුකක් දුන්නක් ඇතිවෙන්නේ නැහැ කියන සාමාන්‍ය අර්ථය සංස්කාර කියන්නේ හේතුන් හඳපත් වෙන අපේ දැක්වීම සඳහා යෙදෙන ලබන පොදු වචනයක් මේ ලෝකයේ තියෙන සෑම ධර්ම සංස්කාර කියන ඒ වචනේ ධම්පත් වශයෙන් මේදී විශේෂයෙන්ම සමාන පංචස්කන්ධ ලෝකය තමයි සංස්කාර කියලා හඳුන්වන ලබන්නේ. ඒ පංචස්කන්ධ ලෝකයේ සමාන රූපේ දර්ශක වේදනාව ගත්තත් සංඥාව ගත්තත් සංස්කාර ගත්තත් විඥාන ගත්තත් මේ සියලුම ස්කන්ධ ධර්මයන් ඔය කොනසා හටගන්න ආධාරණ ඒවා ඇති වෙනකොට වෙන කිසිවක් නෙවෙයි කියන්නේ සංස්කාර ධර්මය ඇතුළත්. රූපස්කන්ධය රූපස්කන්ධය උදාහරණයක් ගත්තොත් මේ රූපස්කන්ධය කියන්නේ හේතුවක් තිබෙනවා. කෙනෙක් මරණ විට ඒ මරණයට පස්සේකට මොනකට පමණ ප්‍රයත්නවල ඒ කියන්නේ සුද්ධිකසක ප්‍රතිමන කාරෝ අවසාන කොට තනතෝ තනකොටදී ඒ යම් කෙනෙක් දහස් වෙන නැත්නම් වැලි කෙනෙක් මරණ විට ඒ ජීවිතයේ මමයේ මගේ කියන වැරදි අවබෝධයකින් අල්ලාගෙන ගන්න කෙනෙක් තිබෙනවා. ඒ වගේම මේ භවයේ රැඳී සිටින ආකාරයක් තියෙනවා ජීවත් වෙන ආකාරයක් තියෙනවා මේ භව ආකාරයක් වෙන කෙනෙක් සිටින පාසන. ඒ සම්මතන ප්‍රසනාපතන සම්මත කරලා තියෙනවා. ඒ කර්ම රැස්කලපු ප්‍රසනාපතන වශයෙන් දක්වන දේ කර්මන මනසට නිරායාසයෙන් යන එන්නට පුළුවන් සත්‍යයක් තියෙනවා භව සත්‍යයක් එකතු. නිකම් වෙනකොට සිදුවෙන නිකම්ම ගලාගෙන යනවා වගේ එවැනි සත්‍යයක් පුරුණ සිදු කරන රහස් නෝන් කියන කේතුල ඔක්කොම මේ ලෝකයේ සියලුම ධර්ම උපාදාන කරගෙන යන අල්ලාගෙන තියෙන සමාගයේ ජීවිතය ගැන හැඟීමක් බැඳීමක් තිබෙන අල්ලාගෙනම බාහිර වස්තුන් ගැන බාහිර අය ගැන මේ ලෝකයේ පිළිබඳව අල්ලා ගැනීමක් බැඳීමක් තියෙන උපාදානයක් තිබෙනවා. සමතර මේවා පවතින ඒකාන්ත වශයෙන් දුක්ක් කියලා දන්නේ නැහැ. මේවා පවතින එකම දුක්ඛ සමුදය කියලා දන්නේ නැහැ. ඒ අවිද්‍යාවේ වෙන ඒ අවිද්‍යාව නැත්නම් මොනවත් සමත් වෙන්නේ කියලා පවතිනවා. ඉතින් මෙවැනි සත්‍යයක් පවතින්නේ තමයි කෙනෙක් මරණයට පත්වන්නේ. ඒක වේදීන උපදේශදී මරිමරි යන ධම්මතාවය. මරණ දිස්සක් තමයි. මරණයට පස්සෙත් ඒක සිදුවන. ඒක මරණයට ඉස්සලා වේගයෙන් වේගයෙන් සිට ඇති ඇති නැති නැති යනවා. මරණ මොහොතේදී මෙසේ වේගයෙන් ඇති ඇති නැති නැති යන සිට අවස්ථාන ප්‍රතිවත්තයෙන් නිරුද්ධ වන විටම ඒක ප්‍රථමයෙන් කරට සහ සම්බන්ධ වූ සිත අනුකූලවන ආකාරයෙන් තවත් එකක් තවත් කෙනෙක් විඳින්න හට ගැනීමක් ප්‍රතිසන්දයක් වශයෙන් පිළිසඳ ගැනීමක් පිළිවෙල. ප්‍රතිසන්ද නිර්මාණය කියලා අපි කතා කරා. අර පළවෙනි කීප කමවල ප්‍රතිසන්දයක් වශයෙන් තමයි මේ ප්‍රතිසන්ද විඥානය හට ගන්නවා. ඒක ප්‍රතිසන්ද විඥානය හට ගැනීමත් සමගම මේ පංචස්කන්ධ සංඥා හට ගැනීම ආරම්භ වෙනවා. එතකොට උපස්කන්ධය පමණක් අපි ගත්තත් ඒ උපස්කන්ධයේ ආරම්භයේ ආරම්භය ඒ ආකාරයෙන් මේ හේතු නිසා අපට ධර්ම සමූහයක් වශයෙන් සැලකන්න ඕනේ. මාතෘකාව දැනුණාන්සත් ඒ මාතෘක සංවිධානයේ නිලෙන්නේ මවගේ සාපයාවේ දහස් ප්‍රකාශ තුළින් පවතින කටවිලා විදහාක සමූහයක් විස්තර කරනවා. එතකොට ඒවා පස්ව වැඩින්නේ මම ගන්න ආහාර නිසා වගේම ප්‍රධාන පස්ව වැඩින්නේ සමාරම්භ වන ආහාර පාන නිසා මේවා බාහිර ආපෝවාන් පතරිය ආපෝ තේජෝ වායු ආදී ධාතු අතර නිසා වෙනද වියන ධාන්ත. මේ ශරීරයේ නම් කොටසක් නිර්මාණය වෙනවා නම් මේ ආකාරයෙන් හේතුන් නිසා හටගත් ශරීර කොටසක් තමයි නිර්මිත වෙන්නේ. ශරීරය නිර්මිත වෙනකොට දේශ කියලා කර්ම හේතු ආහාර කියලා සඳහන් වශයෙන් හතර. මේවා මේ හේතුන් හටගත් ඵල සමූහයක් වෙනවා. සත්‍යයක් වශයෙන් ගන්නට නැත්නම් ආත්මයක් වශයෙන් ජීවිතයක් වශයෙන් ගන්න ඒවා කිසිම හරයක් කාර්යයක් නෙමෙයි. මොන දෙයක් නෙමෙයි. නමුත් මිනිස් නොදක්කම නිසා ලෝකසත්‍යයේ අවිද්‍යාව නිසා මේ ලෝකයේ සියලුම සත්ව මේක මේ ශරීරයේ ගන්නවා මමයේ මන්දිරයක හැඳින්වෙන්නේ. ඒකේ ඇතිවීමක් කියන බැඳීමක් කියන අවස්ථාවක් තිබෙනවා. මේ ඇදීම බැඳීම ආකාර කියනකොට ඒකෙන් විශාල දුකක් තමයි ලබා දෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ශරීරයේ නිසන්තනය කියන විදිහට පාස් වෙනවා. රෝග වලින් දාවට බඳිනවා, කෙස් වෙනවා, නිදිනවා, විදිනවා. වෙනස් වෙනස් වෙනවා බින්දනා වෙනවා රූපත වෙනස් ස්වරූප වලට පත් වෙනවා දරාවට පත් වෙනවා හැමදාම තමයි භාවයෙන් පවතින මේ කප්පේද පස්සන විට අර ශරීරයේ සිටින ආලාපක පුද්ගලයාට ඒතරේ දුකක් දැනකට වෙනවා සමාජ සමාජයක් වෙනවද පිළිලස් වෙනවද නැත්නම් කෙනෙකුට වෙනකොටම සිතන දුකක් අලුවට කුමියකේ සුදු වේගෙන එනකොටම සිතන දුකක් මේ විදිහට මේ ශරීරය වෙනස් ස්වරූපයකට පස්සනකොට දෙලොවකට පස්සන විට දරා දීන වෙන විට වෙන කවරාකාරෝ අනතුරකට පරිදේකට බඳුනන විට සුඛට විශාල දුකක් ප්‍රබලමක් වෙනවා මේක මංගලයේ මධ්‍යය කියලා සිතාගෙන සිටින පුද්ගලයා මේක මොන ස්වභාව ධර්මයක් ඒ කියන්නේ හේතුන් හටගත්තු සංස්කාර ධර්මයක් කියලා ඒ අවබෝධය පරිවර්තන ඇති කරගෙන සුඛිනාන්තනේ මේ ස්වභාව ධර්මයක් කොහොමද බලන සෝපස්කන්ධ ධර්මයේ ස්වභාව ධර්මයක් වශයෙන් තියෙනකම හිතාරනවා ඉතින් අල්ලන්නේ එහෙම කෙනෙකුට කිසිම දුකක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ ලෝකේ මොකක්ද කියලා මොකක්ද කියලා හේතුව මේක ස්වභාව ධර්මයක් කියලා හිතනවා. ඒ ඕනෑකම ධර්මයක් පවතින ධර්මයක් නෙවෙයි රූපය. අපට ඕන විදිහට පවතින ධර්මයක් නෙවෙයි මේ ප්‍රශ්නය. ඒ වගේම අපේ කලස්තන කුල අපට හසුරවන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. අපි මේක මම කියලා ගත්තා, මගේ කියලා ගත්තා. මම කියලා මගේ කියලා නොගත්තා. මේකද බැඳී හිටියොත් මේකද බැඳී නැහැ. මේක ආශා කළා, මේක පාසන් නොකරත් ආකාරයෙන් අපේ මනස ක්‍රියාත්මක වන මේ රෝගවල රෝගවලේ පාඩු ඔහි ඒකට ඇතුළේ තියෙන රෝග ඇතිවීමට තියෙන හේතුන් කියනකම් නැති ඒකයි. ඒක හේතුන් නැතිවෙන්නේ නැති නැති මේක ස්වභාව ධර්මයක් සංස්කාර ධර්මයක්. මේක ඇති වෙනකොටම ඉස්ලාමයේ අනිත්‍යකමයේ සංස්කාර ධර්මය සුද්ධ ධම්ම සංස්කාරය. මේ විදිහට කල්පනා කරපු කෙනෙකුට ඒක අවබෝධ කරගත්ත කෙනෙකුට ඇසවත් වෙන හිතට විශාල සහනයක් දෙනවා ඒ සහනය සාමාන්‍ය කෙනෙකුට ගන්නට බැරි තරමේ සාර්ථකයි. මොකද මේ භූතයේ සමන්තර අරගෙන ඉන්නවා නම් මේ පංචස්කන්ධ ලෝකේ තරම් බලක් මේ ලෝකේ තරම් නැහැ. ඒක මහා විශාල බරක් කුට්ටියකදී විශාල බරක් තියෙනවා මේ පංචස්කන්ධය අල්ලා ගන්න කෙනාගේ පිටතෝ මේ බර පැත්තකින් සිදුවීමේ ලැබීමේ නිදහස ඒකෙන් ලැබෙන සහනය ලබන්නට පුළුවන් වෙනවා මේවා සම්භාව ධර්ම වශයෙන් තේරුම් අරගෙන ඒකෙන් හදවත් ඵල ධර්මයක් වන තේරුම් අරගෙන මේවා පොදු සංස්කාර ධර්ම ගැන වෙන කිසිවක් නෙවෙයි කියලා හිතාගෙන ඒ වගේම මේවා මමගේ කියලා අපි ගත්තට ඒ වගේ කිසිම ඒ රූපස්කන්ධය තුළින් කිසිම මම මගේ කියලා ගත්ත කෙනාට කිසිම පැකීමක් කරන්නේ නැති බව තේරුම් අරගෙන සිටින දෙනාට මේවා හොඳ සංස්කාර ධර්මයි කියලා සිටින් අයින් කරලා සිටිනවා නම් කිසිම ආකාරයේ හිතට මානසික පීඩාවක් වන්නේ ඕකෝහි ඇතිලා නැතිලා යාවේ කියලා ඒ හිත එතකොට කරන්නේ. අන්න ඒ විදිහට හිතන්න පුළුවන් විදිහට මානසික වශයෙන් විකාශ කරන්න වෙනවා. සමාධිය රූපයක් තමයි තම අසුර කරන දෙමාපිය සහෝදර සහෝදරිය සමාන්තරික භාර්යාව දරුවෝ ඕන කෙනෙකුගේ රූපක් වෙනවා. ඒ වගේම අඥාන වශයෙන් පවත්නා වූ ජීවියක් නැති බාහිර වාහන ගෙවල් දොරවල් ආදී රූපත් සම්බන්ධ මේක. ඔයie තියෙන තියෙන කියන ධර්ම විනාශ වෙන ධර්ම වෙනස් වෙන ධර්ම. මේ පැත්තේ හරියට තේරුම් ගත්තොත් මේ මානසික වශයෙන් ඇතිවන පීඩාව වලට කරගන්න ඒකත් උදේසේ අය අවබෝධය දෙනවා. දැන් වේදනාව අපි ගත්තොත් කියනවා. සැප වේදනා, දුක් වේදනා, මඳහන් වේදනා කියන වේදනා තුනම තියෙන පොදු වශයෙන් අපේ වේදනාව කියන්නේ. ඉතින් මේ දුක් වේදනාවක් ඇති වෙනකොට බොහෝ දෙනෙක් ඒක සමාජ දුක් වේදනාවක් කියලා කියනවා. මම මේ දුක් විඳිනවා කියලා දුක් මානසික පීඩාවකට පත් වෙනවා. මේ ලෝකයේ සත්‍ය මානසික පීඩාවෙන් දුකක් විඳිනවා නම් ඒ සෑම මානසික පීඩාවම අත්දකින්නේ අනිත්‍යතාවක් නිසා මේ සියයට සියයක්ම ඒ සෑම දුකම අත්දකින්නේ මොකටද? මොහොතකම නැති කෙනෙකුට කිසිම මානසික දුකක් ඇතිවන්නේ නැහැ. සාධික දුක් ඇති වෙනවා. ඒ සාධික වශයෙන් ඇති වෙන දුක වන බොහෝ දෙනෙක් නොදස්සම නිසා මානසික වශයෙන් යන මගේ දුක මන්ට මේ දුක් නිල සිදුනා කියලා ඒක පිට අල්ලනවා. ඉතින් අල්ලලා දුක් දෙකක් වෙනවා මානසික සහ කායික වශයෙන්. අර කායික දුකට මානසික දුක මුත් කරගන්න ඒ සම්බන්ධව මානසික වශයෙන් විශාල කීමක් දුකක් ඇති කරගන්න. කායික දුක නොවන වෙනත් දේවල් කරගෙන කිසිම ආකාරයක් කිසිම විදියකට නොද අල්ලා නොදකේට ධර්ම පවාසයෙන් අල්ලා දෙන. ඒ තමයි සිතෙන් දුක් මේක හේතු නිසා හටගත් ධර්මයක් මමනේ මගේ කියලා ගන්නේ නැති සුද්ධිනන්ට මේකත් හේතුවක්. වේදනාවක් ඇතිවන්නට හේතු දෙනවා. ඒක බොහොමද බුද්ධ ඥානවත් පස්සපච්චා වේදනාවක් කියලා කියන්නේ. යම් කිසියක් ස්පර්ශ වීම නිසා තමයි වේදනාව දැනෙන්නේ. මේ ස්පර්ශ වීම සමතල ස්නායු පද්ධතිය ක්‍රියාවලිය මුඛපද්ධති සිදුවීම ආදී වෙනස් හේතුත් තියෙනවා. මේ හේතු නිසා අපි කැමති වුණත් අකමැති වුණත් අපිට සබා ගන්න ඕනකම තිබුණත් අපිට නැති කර ගන්න ඕන තිබුණ ඕනකම තිබුණත් ඒ කිසිම තැකීමක් නැතුව වේදනාව තියෙනවා. ඒකෙන් තමයි උදාහරණ දුක් වේදනාවක් තියෙනවා. අපි පොතේ අකමැති වුණත් දුක් වේදනාවක් ඇති වෙන හේතුවක් තමයි දුක් වේදනාවක් තියෙනවා. ඒකට අපි ගැටෙනවා නම් සමහරවිට හිතෙනවා නම් ඒක අපිට තියෙන නොදස්සම ඒකේ මානසික වශයෙන් කණ්ඩාගෙන අනේ මම කියනකොට ඒක තව තවත් මානසික වශයෙන් වැඩි කර ගන්නවා නම් ඒකත් අපේ තියෙන විද්‍යාව ඒක අමතරව මේ දුක් වේදනා ස්වභාව ධර්මයක් කියන්නේ නැතුව මේක මන වේදනාව කියනවා නම් ඒකත් අවිද්‍යාව මේක හේතුන් නිසා හටගත් ස්වභාව ධර්මයක් කිය. ඔය හේතුන් නැතිව තමයි අපි කියන කල්පනා කරන පුද්ගලයාට මානසික දුක නැති කරගන්නට පුළුවන් සත්‍ය වෙනවා කායික වශයෙන් ඇති වෙන කාලවල තර මානසික වශයෙන් ඇති වෙන දුක් සම්මත එක නතර කරගන්න පුළුවන් පස්සේ ලැබෙනා මේ ආකාරයෙන් පරිණත වෙනකොට මම බොහෝ දෙනෙක් ලෝක සුඛ වේදනාවට සැප වේදනාවට අවස්ථා කරන ඒ සඳහා තමයි සෑම දෙයක් අතරනේ සෑම කටයුතු සම්ම ඉගෙන ගන්න රැකීලා සාකම් ව්‍යාපාර කරන හැම දෙයක්ම සුඛ වේදනාවට සැප වේදනාවට සඳහා කරන ගමන සායම් මේ සුඛ වේදනාව පව අත්වස්යෙන්ම සපක් කියලා හිතාන විදිහට ඒ සංසෝෂයෙන් දුක ඒක සමාධිය කියලා හිතාන විදිහට සමාධි ධර්මයක් නෙවෙයි. සුඛ වේදනාවක් ඇතිවීමට හේතුවක් આવොත් විතරයි සුඛ වේදනාව වෙන්නේ. ඒකත් ඒ හේතු නැති කියම නැති වෙනවා. කවදාවත් ඒක තියාගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. මේක හේතුන්ගෙන් හටගත් ඵල ධර්මයක්, ස්වභාවික සංස්කාර ධර්මයක් කියලා වේදනාවක් ඇති වෙනකොටම සුද්ධ ධම්ම සම්ප්‍රදාන බුද්ධ සංස්කාර ධර්මයක් මේ ඇතිවන්නේ කියන හැඟීම තියෙනවා. ඒ අවබෝධය සාධිවත් කරගත් සංස්පත් කරගත් කෙනාට සමහර වේදනාවක් ඇති වුණත් ඒක හිතට බලපාන ධර්මයක් වගේ. මේකත් ඒ හරියට තේරුම්වත් කියන මෙලෙසින් මානසික වශයෙන් විශාල සහනයක් උපදවන්න දෙන්න පුළුවන් දෙයක් තමයි. ඒක විශාල සහනයක්. සාමාන්‍ය වාගේ වේදනාව හඳගෙන දඟලන්න. මේක ස්වභාව ධර්මයක් කියලා තේරුම් ගන්න ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයට බාර කරනවා. මම වේදනාව කියලා වේදනාව කියලා හිතුවත් මගේ වේදනාව කියලා හිතුවත් මේවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා හිතුවත් වේදනාව වේදනාව පාඩිය තියෙනවා කියන්නේ නැති වෙන මේ ස්වභාව ධර්මයේ තේරුම් ගන්න. මේක තමයි ස්වභාව ධර්මය. මේක තමයි සංස්කාර ධර්මයේ ස්වરૂපය කියලා වටහා ගන්න. එතකොට ඒ සම්බන්ධයක් වෙන ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න. සිතත් දැනෙන ගැටලු ප්‍රශ්න බෝධිව සම්පූර්ණ පුළුවන්කම ලැබෙනවා. එතකොට විඥාන සංඥා සංස්කාර කියන කොට සංඥා සංඥානේ සංස්කාර කුටේ විඥාන දැනෙනවා. මේ සියල්ලම හේතුන් නිසා හටගන්න. මේ විඤ්ඤා නාමස්කන්ධය කියලා අපි මේකට උපවචනයක් දෙදුවා කියලා මේ නාමස්කන්ධයම තමයි වේදනාස්කන්ධය තමයි අපි එක්කන් කතා කරන නිසා ඒක එක්කම සම්මතම නාමස්කන්ධය කියලා කතා කරොත් ඉතින් වේදනාව හැර සංඥාවට සංස්කාරවලට විඤ්ඤාණයක් කියන කොටස් තුනකම නාමස්කන්ධය කියලා අපි කතා කරොත් මේ නාමස්කන්ධය සමානෝගේ සමානගේ ධර්මයන් නෙවෙයි මමගේ මගේ ආත්මය කියලා ගන්න තේරුම් ගන්න ඕනේ. නමුත් බොහෝ සත්‍යයන් යනවා මේකන තමයි වැරදි ආකාරයෙන් සංස්කාරස්කන්ධය තමයි වැරදි ආකාරයෙන් මම කියන මගේ කියලා ගන්න. ඒ මාර්ගයෙන් තමයි බොහෝ දෙනෙක් පැටලෙන්නේ. මම කියලා මගේ කියලා ගන්නවා ඒකත් සිද්ධ කරලා තියෙන සංස්කල්පනාව සංස්කාර ධර්මය. මේවා ඇතිවෙන්නේ හේතුන් තියෙනවා. හේතුන් තියෙන නිසා ඒවා ඇති වෙනවා අපි කැමති වෙනවා නැති වෙනවා. සමුදාමයක් අතර අපි රූප දකිනවා නම් ඒ රූප දකින විශේෂිතක් පහනවා ඒක දකින ඇහැට වෙනවා රූප තියෙනවා ආලෝකයක් වෙනවා ඇහැට දානන්නට තියෙන්නේ එන ස්නායුබද්ධ කියන ස්නායු මුඛ පරිද්‍යාත්මක වෙනවා මනස නිසි පරිදි ඒ අවධියෙන් කියනවා මේ ආදී විවිධ හේතු ඒ හේතු නිසා තමයි තනිකරලා නැතුණත් ඒ රූපේ සමානව ඇහැට වෙනකොට ඒක පිළිබඳව දැනීමක් ඇති වෙනවා සමහර සබ්දයක් ගැන වැටුණාට පස්සෙ සමහර කැමැතිමත් අකමැතිමත් මේ සබ්දයේ ඇතිවීම සබ්දය සමන්ත තේරුම් ගැනීම නැත්නම් ඇතිවීම දැනීමක් පහළ වෙනවා සත්‍යක් පහළ වෙනවා මේක මේ සමන්ත අයත් ධර්මයක් නෙවෙයි සමාගයේ ධර්මයක් නෙවෙයි සත්‍යයේ පසෙන් ගන්නට දෙයක් නෙවෙයි කන කියනවා ශබ්දේ කියනවා ශබ්ද තරංගයෙන් වදිනවා මනස තමයි ඒ මනසේ ක්‍රියාකාරී ස්වභාවයක් පවතිනවා ඒ වගේම කන හා සම්බන්ධ ඉස්ලාම පද්ධතියෙන් මුතු පරිදි ක්‍රියාත්මක වෙනවා මේ හැටි කර්ම නිසා ඒකේ හේතු නිසා හටගත් ඵල ධර්මයක් තමයි මේ ශබ්දය ආනාපාන පිට මේ විදිහටම තමයි මානසික දැන ගන්නසොල දියුම් දැන රස කාය දැන ස්පර්ශා මනස දැන ආරමුණු මේවා පිළිබඳ සිතිවිලි පහළ වෙනකොට මේ මේ හේතු නිසා පහළ ගන්න ලබන කලකම් වදිනවා ඒවා මම කියලා මගේ ආත්මය කියලා සත්‍ය කියලා ගන්නට කිසිේ සතු දන්නේ නෙවෙයි ඒවා එහෙම නෙවෙයි ඉතින් මේ මිනිස්සු මේ ලෝක සත්‍ය අලෝකේන බොහෝ දෙනා මේවා වැරදි විදිහට ග්‍රහණය කරන නොදත් සමිතා ඒක නිසාම දුකට මානසික පීඩනයකට පත් වෙනවා සංසාරේ දුක් දැක්ක ගන්න මේක නිසා මේ සත්‍ය තේරුම් ගන්න පුළුවන් මේවා හොඳ සංස්කාර ධර්මයේ කියලා මේ මේ පණේම හටගන්නකොටම තේරෙනවා නම් මේ හටගන්නේ නම් කිසාරමේ සංස්කාර ධර්ම කියලා ඒක විශාල විදිහට සමානයක් වෙන දෙවිසාවනා. දැන් තමයි දැනගත් යම් සාධ්‍යවල් කියවනේ ඒ ඔක්කොම හිතට තියෙන සංස්කාර ධර්ම සමානනේ සමාජීය ධර්මයක් කියන්නේ. තමා අවබෝධ කරගත් දෙයක් කියන්නේ ඒ ඔක්කොම හිතට තියෙන සංස්කාර ධර්ම සිතිවිලි ධර්ම. තමා අදහන දෙයක් තියෙනවා තමාගේ දැනීමක් තියෙනවා තමාගේ අවබෝධයක් තියෙනවා මේ ඔක්කොම සංස්කාර සංජාතන ඒ වගේම සත්‍ය කර්මයක් ඒවා ඒකත් සංස්කාර ධර්ම. අසත්‍ය කර්මයක් පිළිබඳ දැනීමක් තිබේවා ඒකත් සංස්කාර ධර්ම. ඒකෙන් සමාජයේ සිත කරන්නේ අය කරන්නේ. සමාජ කවර දෙයක් විශ්වාස කරනවා නම් ඒ විශ්වාසයේ පවත්සන් සංස්කාර ධර්මයක්. සාවධානයක් වඩහමනන්නේ ඇතුළේ කොහොමද සංස්කාර ගන්න. එතන දැක්කේ අපි දුම් බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවන්ගේ ගුණ කීපක් ඒකත් සමාජයේ පිටුදුර පහළවෙන්නේ සුතිවිදන් අවශ්‍යත් කරයි. අපි මේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලා උපාදාන කරගෙන කටයුතු කරනවා නම් සද්ද බල මොහොත සම්බන්ධ වෙන කාර්යය. අපි බුදුහාමුදුරුවෝ ගැන සිහිපත් කරනකොට බුදුහාමුදුරුවන්ගේ නැත්නම් ගුණ ගැන සිහි කරනකොට අපේ සිත තුළ සංස්කාර සිතිවිලි ටිකක් බලන්නේ නැහැ. අපරාම කල්පනා කරනවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ අපගේ සිත කරන සංස්කාර සංදේශ වේදයක් නෙවෙයි. එතකොට අපගේ ධර්මයේ ගැන කතා කරනවා අපි සම්පටිච්ච සම්පාදේ චතුරාර්ය සත්‍ය අනිත්‍ය සනාත්මය කියලා සඳහන් මෙදර්ශනාන ඕවා නිවිද ගම්භීර වශයෙන් සංසන්දන කරන සම්මා විධාන මේවා ගැන අසුද්ධිතර මේ මහා ධර්මස්කන්ධය ධර්මස්කන්ධය කියලා අපි කියන ධර්මස්කන්ධය නව ලෝකෝත්තර ධර්මස්කන්ධය සීලිත ධර්මය ආදී වශයෙන් අපි මේවා උදාහරණයක් මොනවද මේ මොකක්ද මේ පිට තුළ ඇතිවන සිටිවිලි ධර්ම විතරයි අපි හිතමු පටිච්චසමුපාදේ ගැන අවබෝධයක් ඇතිකම මේක සිත තුළ තියෙන සිතින් දැනෙන කොටයි වෙන කොහෙවත් නැහැ ධර්මය කියන්නේ සමාජයේ සිත තුළ පවස්නා වූ සංස්කාරක් සංගය. මේක තේරුම් ගත්ත කෙනෙකුට මේ සංස්කාර සංගයේ ස්වરૂපයේ තියෙන මොන ඇතිවෙනවද නැතිවෙන නැතිවෙන යනවා. ඒක මොකක්ද මේ අල්ලන්නේ කියන්නේ? අද තියෙන සංස්කාරේ තම මේ මොහොතේ තියෙන සංස්කාර ගන්න තම මොහොතේ තියෙන නැති වෙනවා. එහෙමනම් මේවා ගැන අල්ලන්නේ කොහොමද යන්නේ? ඒවා උපදවන පවස්නා සිතින් තමයි. හරි නිවැරදි සත්‍ය සිතිවිල්ලක් උපත ඒවා සංස්කාර. වැරදි මුත්‍යා සිතිවිල්ලක් උපත ඒවා සංස්කාර දැන කවර දෙයක් ඇති වෙනවා. ඒක තුළ ඒවා සංස්කාර වෙනවා. ඒක අපේ බුදු සංස්කාර දැන් තමයි. මේ සත්‍ය හරියට තේරුම් ගන්න පුළුවන්ද? සමාජයේ මානයක් ඇතිවන්නේ මොකද හේතුව මම මෙහෙම විභාග පාස් කරලා තියෙනවා මම මේ මුලිකව විශ්කමනේ මම මේ මේ තාක්ෂණය මට මේ මේ දේවල් කියන ආදී වශයෙන් හිතන්නේ ඒක සංස්කාර සමරලා ගන්න ඒ සිතුවිලි පවා එතකොට ඉගෙනගත්තු දේවල් පවා සංස්කාර සමරන්නේ මේ මේ මේ නම් අපස්සක් මෙතන නෑ හේතු නිසා අපිට කලබල ගන්න තියෙන කියලා හිතන්නත් පුළුවන් නම් ඔතන කිසිම ප්‍රශ්නයක් නැහැ විශේෂයෙන්ම පිට ඇතුළේ හේතු විදේශ න්‍යාය දොස්තර මහත්මයා සම්බන්ධ වෙන නිසා කරනවා. දැන් මොනවද සීලට කරන්න තියෙන දෙකමකට හැම ගහවත් වෙනවා. එදින්ම ඒකේ සුත ක්‍රියාත්මක කිරීමට හේතු වෙන මොළේ තියෙන සෛල අක්ෂර කරනවා. ඒ දෙකේ සත්‍ය තුනක් ආකාරයෙන් නැවත කියන්නේ කතා කරන්න බෑ සිතන්නත් බෑ. නැත්නම් කොමාරණ සත්‍යයක පස්සම තියෙන මේ පුච්චලට සිතන්නට දෙයක්. ඒකෙන් පැහැදිලිව තේරුම් වෙනවා මේක අපි මේ අපේ සිත මගේ සිත කියලා කියවට මේ මොළයේ කියන රූප කොටසේ ඉන්දීගෙන පවස්නා වූ නාම ධර්මයක් කරේ ඒකෙන් මොන මොකක්වත් නැහැ කියලා. ඒ මොළයේ කියන නාම කොටස විශේෂ පරිදි ක්‍රියාත්මක වුණේ නැත්නම් අපිට ඕන කෙනෙකුට සිතන්නට දෙයක්. අපිට ඕනකම තිබුණත් ඒ මේ සිතන්න සාක්ෂණ කරලා සිතන්න බෑ. ඒක මොකද අර මොලේ තියෙන ශරීරයේ ක්‍රියාකාරීත්වය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මේක පදිසි කරනවා. ඒක නිසා අපිට ගන්න පළ ගන්නවා. මේක නොදක්කම නිසා මිනිසුන්ගේ මමය මගේය මගේ සිතිවිලි කියලා හිතනවා. ඒ මමය මගේ කියන සිතිවිලි කියන මේකත් අර මොලේ ෆයිල් තුළ ප්‍රාණික වෙන නිසා සිදුවන සිතිවිලි මාත්‍රයක් තමයි. ඒකත් සත්‍යයක් තමයි. ඕන මේක හරියට දැකනවා නම් මෙතන මොනවද කරන්නේ කියන්නේ. දැන් අපි දුන්නේ ධ්‍යාන සමාධිය ඒක මොකද ඒකත් පිටිපස්සට එකතු කරන සංස්කාරයන් අපි හිතමු කෙනෙක් සමාජ සමාජයනේ නිවන සුවක් දක්වනකොට ඒක මොකද ඒකත් පිටේ අර පිටේ තියෙන යම් කිසි ඉතාම සියුම් කටයුතු පස්ව අවස්ථාවක් ඒක නිවන අවබෝධ අනුමුණ වෙන පස්න අවස්ථාවක් ඒකත් පිටේ සංස්කාරයන් මේක මොලේ සැරේ කියන්න පුළුවන් නැත්නම් එහෙම කාටවත් පළවෙනි සංවාදිනකට ධ්‍යානයේ සම්බන්ධයක් නැහැ දැන් ඔය සම්හාර දැන් ඉන්න වේලා ළඟදී අපවත් වෙනු නාම දර්ශන අර පංචකමින් දස්වානනාත් උන්වහන්සේ මොහොන් භාවනා නොසස්කමේ කියලා දැන් අපිට බොහෝ දෙනෙක් කියලා කියනවා අනේ මේ නොසස්කමේ නම් කොහොමද කප්පාම දීලා කියලා මැරෙයිද ඒ මම වෙනවාට කියලා මේ බොහොම කොටසකින් සැකේ කියනවා මේක මම කියවා මේ මොලේ ක්‍රියාකාරී තේර රහස් තුනක් ඒ විදිහටයි සිදුවන්නේ බොදු උනත් ඒ විදිහටයි සිදුවන්නේ මොලේ තුනක් ඒ විදිහට මොලේ ක්‍රියාකාරී තේ රූප කොටස ක්‍රියාකාරීමයි සිදුවන්නේ ඒ මොලේ ක්‍රියාකාරී තේ නිසාවෙන් සිදුවන්නේ නැත්නම් කොමානික තේරපත් වීම සමාදම් අවබෝධ කරගන්න ධම්මේ හා බලපන්න කරුණක් තියෙනවා මේක මේක නිසා අත ගන්නවා පන්තහනක් ඒ තුන නැතිනකොට ඒ පදේ නැති වෙනවා මේ දැක්කේ හරියට තේරුම් ගන්න නම් එයාට කිසිම සැකයක් පහළවන්නේ නැහැ මම මෙතන ඇවිල්ලා මේ ප්‍රශ්න වන්නේ මේ ආමුදේක ප්‍රශ්න කොහොමද මේ පැත්තට පස්සෙන් ආදී වශයෙන් වෙන්නේ අහම් අම්බෝදේ කියලා මම කතා කළා ඉතින් මේ පැත්තේ හරියට තේරුම් ගන්න ඕනේ අපේ සිතින් සිහිනය සමානයි කිසි ඒ අපේ ශරීරයේ කිසිදේක මගේ කරන්නේ ඒවා පුතු හේතුන් නිසා හටගත් ඵල ධර්ම පමණයි අපේ සිතත් සමනන්න අනුසුසක් නෙවෙයි ඒවා සංස්කාර ධර්මයන් නිසා ඇතිවීමක් පමණයි ඒ හේතුවකට අපි විඤ්ඤාණය සංඥාවයි සංකාරය කියන කොටස් තුනක් ගන්නවා එතකොට මේ ඇතිවන්නේ මොනවද සුද්ධ ධම්ම සමුප්පාදං සහ ධම්ම සමුප්පාදං සංවැදේ කියන්නේ ඇතිවන්නේ සුද්ධ සංඛාර සංකතිය පැවතගෙන යනවා ජීවත් වෙනවා පවතිනවා කියන්නේ මේකත් මේ සංස්කාර ධර්මයන්ගේ දලා යාම. හරියට උදාහරණයක් කිව්වොත් සංගක් වගේ අපි සංගක් කිව්වොත් කියන ගම්මේ ඉඳුරු දෙකට ගන්න කියන්නේ ගම්මේ පතුල දෙකට ගන්න කියන්නේ දලා ගන්න වතුර ප්‍රවාහයේ දල ප්‍රවාහයේ තමයි අපි ගංගා කියලා සංඥාවක් දාගන්නේ. දැන් තියෙන එක මොහොතක තියෙන ගංගේ වතුර ප්‍රමාණය ඊළඟ මොහොත වෙනකොට මේක පහළ පහට බහගෙන ගන්න ගිහිල්ලා ඒකෙන් මේකෙන් ගලාගෙන ගලාගෙන පහළ පහට යනවා නමුත් අපිට එක ධානයක් වශයෙන් තියෙනවා එකට තියෙන දයක් වශයෙන් තියෙනවා අර එකක් පහළ යනවා එක වතුර පොතක් පහළ යනවා තවත් පොතක් කියලා ඒ නිසා එකක් වශයෙන් තියෙනවා ඒවත් කියනවා නිසා ඒකෙන් ගාන කියන්නේ අනිත් අපේ අර වතුර දහස්වම වරම වෙලා දිගින් දිගට බලාගෙන බලාගෙන යන්නේ ඒකේ ගංගේ පැවැත්ම කියන්නේ ඒකයි මේ වගේම තමයි අපි මගේ පැවැත්ම මගේ අම්මගේ පැවැත්ම සාම්ප්‍රදාය භාග්‍ය දරුවන් පස්සේ එකක් දිවියකක් බස්මන් කරන මානසිකයි අමනුෂ්‍යක කවරසක් එක් ලෝකේ දැක්ක කවර ජීවත්වන් දැක්ක පැවැත්ම කියන්නේ සුද්ධ සංස්කාර සංකතිය සංස්කාර බහිනාන සම්මෝහයේ පිළිය පැවැත්මයි දැන් අපේ කය අපේ කුණ ආකාරයෙන් හිතුවත් කයේ පාඩියෝනේ ඇති ඇති නැති නැති වෙනවා අපි කොහොමද මේක ගණන් ගන්නේ අපේ සිතේ සිතට ඒ සිත වෙනවා කියන වේදනාවල ඒ සියලුම නාම ධර්ම ඔහේ හේතුන් නිසා ඇති ඇති ඇති ඇති ඇති ඇති යනවා. මේ දක්වා ජීවිතේ පුරා සිදුවන එකයි. ඉතින් සිදුවන්නේ පරිමෝහයක් තමයි මේකයි. මේ සුද්ධ ධර්ම සමුප්පාද සුද්ධ සංඛාර සම්පදින්කාව තමයි තාට කියන්නේ මොන සංස්කාර ධර්ම කාර්යය. මේක නොදක්කම නිසා තමයි මේ මම සිටිනවා කියලා බලන්නේ. මගේ කියලා ගන්න අනුදස්සම නිසා තමයි මම ගන්නවෙන් බැඳින් උපාදාන කරන්නේ. ඒකනම් ඒකෙන් මම අවබෝධයක් නැති වුණාම ඒකට කියන්නේ අපි අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව කියන පාසය මේ ලෝක සත්‍යෝ මේ වැඩි ආකාරයෙන් ගන්න හොඳ සාභා ධර්මයක් වගේ ධර්ම සමූහයන් මම මගේ වශයෙන් ආත්මීය වශයෙන් ආත්ම වශයෙන් අරගෙන කටයුතු කරන ගාමී කරන පාඩම් කරනවා මේ පැත්තෙන් තමයි දිගින් දිගට සංස්කාරයෙන් සංස්කාරයට ගමන් කරන්නේ මේ හරියට තේරුම් ගත්තොත් කියන්නේ සමාජ කවුරුත් දැනලා සමාජයේ කොට කියන ප්‍රශ්නේ මොකක්ද දෙත තුළ ඒ සබ්දයාව කණේ වෙන දැනීමක් ලැබුණ සංස්කාර ධර්මයක් ලැබුණ නැත්නම් ඒක. කිනුගණන් තමයි ජීවිතේ කරන සමාජ හොදක් කියලා සමාජතරකක් කියලා ඔක්කොම ඒ අනුන්ගේ වචන අනුන්ගේ ශබ්ද මෙතෙන් තමයි කන්නේ ඇවිල්ලා වදිනවා ඒක පිළිබඳව නියමයක් ඇතිවෙනවා බලන්න කියන්නේ ඒක කරන්නේ. ඔක අල්ලන්නේ දෙයක් නෙමෙයි. අපි බෝල්ට පරමාර්ථ පරමාර්ථකම කටයුතු කරනවා. ඒක සිිතේ තියෙන නොදස්කම නිසා සිත විසින්න තරහට ගියාට පස්සේ උදේ විශාල දුකක් වෙනවා. ඒ තරහට ගියාම උදේ දුකක් කාටද දුකක් පවු වෙනවා. අපන අපතන නිසා කියනවා. ඒක නිසා ආරාමයේ දුක්කද මේ මොකක්වත් දැනගන්න කම නිසා සිතින්ම තරහට ඇති කරගන්නවා. සිතීමට අවශ්‍ය කරන සිතීමක් තියෙනවා. මේක සිතේ තියෙන මොඩකම හැබැයි ඒ සිතේ තියෙන අවිද්‍යාවේ මොකදයක් නේ. මේ වගේම තමයි මේ මුළු සියලුම සංස්කාර ගන්න. සිතීම ගන්න ගන්න ඒකෙන් සිතෙන්න දුක් වෙනවා. නැවතනකට සිතම උපදෙකදී සංස්කාර ගමනේ නැවතනකට යෙදෙන ඒ කාල සංස්කාර දුකක් තියෙනවා. මේ අවිද්‍යාව එකතුන කියන ධර්මයක්. ඔයගක් කියන පොතපතේ තියෙන තැනක් නෙවෙයි. අපගේ සුදදුල අපේ මොඩල්කම නිසා හිතේ තුළ ඇති ජීවිතය ගන්න. මේක හරියට තේරුම් ගන්නකොට අර අවිද්‍යාව හිතින් නැතේ. සම්පූර්ණ කතියට කියන්න තේරුම් ගත්තොත් නම් අනිත්‍යවට පොලේ හැදෙන්නේ නැහැ කියලා මම ඉතින් මේ සිත තුළ විවිධ දේවල් ගොඩ ගන්න ගොඩ ගන්න ගොඩ ගන්න ආශ්‍රයක දේවල් ගොඩ ගන්න සිදුවේ. මේ ඔක්කොම බඩායින් උපාදාන කරගෙන කටයුතු කරන්නේ සම්ම සම්සාරයෙන් සංස්කාර ගමන් කරන්නේ. ඉතින් මේ ඔක්කොම පොදු සංස්කාර ධර්ම විනාශ පොදු ධර්ම විනාශ වෙන නිසා මේ කියන අවබෝධය ඇති කරගන්න පුළුවන්. මේවට මොන දයක් දුන්නත් ප්‍රශ්නයක් නෑ. මේ හරියට තේරුම් නොගත්ත ප්‍රමාණය තමයි විවිධාකාර ආකාරයෙන් උපාදාන කරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ සංස්කාර ධර්ම සමූහයේ තියෙන ප්‍රවැත්ම තමයි මොන්නේ කියන ධර්ම කියන්නේ ගැණේ කියන ධර්ම කියන්නේ. දෙවියෙක් කියනවා දකුණේ කියනවා මාරේ කියනවා කියන සත්‍යයේ කියනවා මුක්තේ කියනවා කියන අනිකක් නෙවෙයි මේ කියන සංස්කාර ධර්මයන් දේවල් අසන්න දෙස පවතගෙන පැවතගෙන යන ස්වરૂපේ අපියන්නේ කියන යන ස්වરૂපේ හරියටම සංදේ ගලනවා වගේ මේ සත්‍යය හරියට තේරුම් ගත්තාම මෙතන තියෙන අනිකක් මේ සංස්කාර ධර්ම සම්මුතියේ සැලකීමේ කියන තේරුම් ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා නැති වෙනවා යමක් සුද්ධ ධම්ම සම්පදාන සුද්ධ සංකල්ප සම්පතෙන් කියලා ළඟට යන සංකමාදාවෙන් බල ඉස්සන්නේ නැති වෙන මොනවද? නැති වෙන්නේ සංස්කාර ධර්මයන්ද? මේක මගේ දෙයක් නැති වෙනවා නෙවෙයි. මම නැති වෙනවා නෙවෙයි. සුද්ධ සංස්කාර ධර්මයන් නැතුවන්නේ. ඒක හොඳට තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න මොන දෙයක් නැතුණත් කවුරුදේම නැරුණත් කවර අවස්ථාවක මොහොතේවත් කිසිම දෙයක් ගැටියක් නැතිවක් මොකක් වගේ දුකක් මොකද නෑ මේ සත්‍යය නොදැති මෝඩකම අවිද්‍යාව පිටතට ක්‍රියාත්මක වෙන කාරණ. ඒවා අල්ලාගෙන ඉතින් ඉතාලි දුක් වෙනවා. කොයි තරම් සත්‍ය බහන් පාස් කරලා තියෙනවා මේ ජීවිතේ ඉස්සත් අධ්‍යාපනය ලැබලා ඉතින් විද්‍යාඥයෙක් කෙනෙක් අත්දැකලා පස්සට ගියා. මේකම ගැන මාව හරියට අවබෝධ කරගන්න මෙතන අවිද්‍යාව ඇතිවෙන්නේ. අර බාහිර දේශාන් පිළිබඳ තියෙන දැනුම ප්‍රඥාවෙන් කරන දෙයක් තමයි. මේ ප්‍රඥාවේ මෙතන තියෙන අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාවේ මෙතන තියෙන අවිද්‍යාව කියන කාර්යය අර ප්‍රඥාවනේ අනිත් ප්‍රඥා කොටස තුනක් වැඩකුත් නෑ. මේ ධර්මයම කල්පනා කරනවා. එතකොට මේ අවිද්‍යාව පිළිබඳ තියෙන සාම අපේ තමන්ගේ සැප වේදනාවට දැනෙන ඒ සැප වේදනාව සමාගය නෙවෙයි හේතෙන් හටගත් සංස්කාර ධර්මය. ඒක ඇත්තටම නැතුන සමාන කියන සමාගය ශරීරයේ කෙටුනා කියන්නේ දැන් හොඳට මේ තමන්ගේ දේවල් කෙටුනේ කොහොමද සංස්කාර ධර්ම ටිකක් ඇදීගෙන නැදී කියනවා. ඒ හැම වෙලාවෙම පවතින නම් දෙකේ නෑ නේද කියන්නේ. ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒක නිසා අනිත් එක ගහම මම කෙටුනා කියලා දුක් වෙනවා මේක මෝඩ තමයි සංස්කාර ගන්න. එන මම කියනවා කියලා ડોක්ටර් නම් ඒකත් මට තේරෙනවා කියලා. මේකෙන් තවත් කියන්නේ කටේක කිරීමක් වන්නේ. ඉතින් මේ මෝඩ තමයි ඒකත් පාවා තියෙනවා. මේ විදිහට. ඉතින් තමයි වාසිය යනකොට දුක් වෙනවා නම් ඒකත් නම්ල තමයි. සමන්ත දෙලෙක අවස්ථාවක් නැත්නම් එකම ඇදේ ඉන්නවා කියන්නේ මේ ගැන හිතන අනුශේෂයෙන් මානසික වශයෙන් පීඩනයේ පස්සනම දුරට පස්සන ඒක අතිශාල මොනකමද මොකද මේක සබහා ගන්න කොයි ආකාරයෙන් මම මේ ගැන අල්ලාගෙන හිටියත් කොයි ආකාරයෙන් මම මේ ගැන හිතුවා මේ පැත්තේ මොනවද ඒක නිසා ඔය ඇති කියනවා කද අපි ඒවා හිතුවයි කියලා අනේ දුක් නැහැ කියලා මේක නම් උපාදාන කරලා කියලා නැතිනම් මේ ඒ පැත්තෙන් මේ පාඩම මේ සුදු ස්වභාව ධර්ම වාතේ ඉතින් ඇති වෙන ස්වභාව ධර්මයන් පවතින ස්වභාව ධර්මයන් ලැබෙන්නේ පොළොන් බහා ගන්නවා. නැත්නම් සංස්කාර ගන්නවා. ඉතින් මේවා නැති වෙනකොට සත්‍යකා පරිදේවනවා. මේ කියන්නේ පරි අවබෝධයක් කියන කෙනෙකුට ශෝකයක් ඇතිවන්නේ නැහැ, පරිදේවයක් ඇතිවන්නේ නැහැ, දුකක් බව නැත්නම් සුදුසුකමක් නැතිවක් වෙන දෙයක් ඇතිවන්නේ නැහැ. ඒ දෙයක් ඇතිවෙනවා නම් ඒකත් දකින්න නැත්නම් සංස්කාර ගන්නවා. එතකොට මොනවද අන්තිමේදී ඉතිරන්නේ කිසිවක් නැහැ. මේ සත්‍ය හරියටම අවබෝධ කරගත්තොත් කියන්නේ මේ මුළු ස්වභාවික ධර්ම සමූහය අපි මම මගේ කියලා හිතාගෙන කටයුතු කරලා මම නෙවෙයි මගේ දේ කියලා ස්වභාව ධර්මයටම බාර කරලා අයින් කරන්න පුළුවන් හිතෙන දහස් වෙනවා. මේ සිතින් අල්ලගෙන බදාගන්න සිටේ ඒක නිසා මේක කුට ප්‍රසාද බරක් දුක මොළ කොට හිතන්නේ ඒක බරක් කියලා සිටේ තියෙන අවිද්‍යාව මොඩක් නිසා ඒක දුකක් කියලා දන්නේ නැහැ ඒ වගේම මේක තුනේ නැවත නැවත හිතෙනවා නැවත නැවත දුක් ලබා දෙනවා කියලා දුක් සමුදේ මේක ඥාන කරනවා කියලා සිත දන්නේ මේ සිත තුනේ අවිද්‍යාව තියෙනවා දුක දන්නේ කියන්නේ අවිද්‍යාව කියන්නේ දුක් සමුදේ දන්නේ කියන්නේ දුක් සමුදේ දන්නේ මේ අවිද්‍යාව අන්‍යා මේවත් අවිද්‍යාව සිත තුළම ක්‍රියාත්මක වෙනවා ඉතින් අපේ සිත තුළ මේ ධර්මයේ තියෙන ඒක අපිමයි මේක පිටින් අයින් කරගන්න පුළුවන්. ඒක හරියට තේරුම් ගත්තොත් මේ බාහිර සංස්කාර නම් ඔක්කොම පැත්තට දාන්න පුළුවන් පිටින්. මේ එකක්වත් නවහො මගේ කරගන්න දෙයක් නෙවෙයි. පොදු හේතුන්ගෙන් හටගන්නවා හේතුන් නිසා පවතිනවා හේතුන් නිසා නැති වෙනවා හේතුන් නැති වෙනවා කියනවා. මේ වගේ තුන්කෝපේ මේකයි කියන පැත්තට පුළුවන් තේම හිතට විස්තරාල සානයක් දෙනවා. ඒක දෙන්නේ කයවකට තෝරන ඒ සිතට කියනවා වෙනස් ප්‍රශ්නයක් කියලා. ඒකට විදින සමහරු කියනවා කුප්පාදේ තෝරන මුත්තේ කියලා. සමාජායේ මහායානයන් පොත්වල කියන එක තමයි බෝධිමේක බුද්ධමේක කියලා නම් වචන පාවිච්චි කරනවා. ඔය වජිරයන් වන්‍යය කියන කොට සිවල් සෙල්ස් කියන පවචන පාවිච්චි කරනවා. නැත්නම් මේක තමයි ද ස්ට්‍රීට් කියලා පාවිච්චි කරන සමහරු. ඒ කියන්නේ නේදාකාරීවට හඳුන්වා ගැනීම සඳහා කටයුතු කරනවා. ඉතින් මම ඔය බලවත් ඔබ දෙන්නාවලදී පාවෙ ප්‍රධාන කියන අවස්ථාවේ බොහෝ කටයුතු කරනවා. මම ඒකට කියන්නේ මේක තමයි හස්තෙන් විනානේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ අපි කවදාකවත් මේ හඳුනාගත්තට ඒ ආකාරයේ තුමන් 10කට පස්සේ සිත නිස්සල වෙනවා, සීතල වෙනවා, වෙනවා, සීති භූතෝත් නිබ්බතෝ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මහනකට මම ඒ සිත සීති භූතෝත් නිබ්බතෝ මම සීතල වෙලා නිවිලා කියලා. අර ඔක්කොම දේවල් අත්හැරලා පස්සේ අදත් ඒකත් දක්වන්න පුළුවන් කෙනෙකුට ඒකෙන් මේ සිත සීති භූතෝත් නිබ්බතෝ සීතලෝ නිවනෝ සිතක් කිසිවක් නැති සුද්ධ දැනීම මාත්‍රයක් පවතේ පස්සේ මේක කිසිම ධර්මයක් අල්ලාගත්තු ධර්මයක් නෑ කිසිම දෙයක තේරුම් ධර්මයක් නෙවෙයි සම්කරණ හේවන වශයෙන් කියන්නේ සංකම පාස්නා වූ හේවන ධර්මයක් කියලා කියන්නේ පොදුව සංකම පාස්නා වූ ධර්මයක් මේ ධර්මය මේ ලෝකේ සෑම සත්‍යකින්ම සිදුවන පාසෙන් දෙන සත්‍යයක් මේක මතු කරගන්නට බැරුවයි මේ ලෝක සත්ව මේ මුලාවට පස්සලා ජීවන දා සංකාරයෙන් සංකාරයට ගමන් කරන්නේ. මේක මතු කරගන්න ප්‍රයෝජනවත් සූතන කියන බුදු කෙනෙක් කියන පස්සේ බුදු කෙනෙක් කියනවා. මේ தත්ත්වය හරියටම තියෙන්නේ මත් කරගත්ත කෙනෙකුට. ඒකට පහළ පහළ සත්‍යයන් අයත අනාගාමීයදී මාර්ගඵලයක් යන තියෙනවා. මේ අවසාන වශයෙන් තුනේ කියන දැනීම දෙවියන් ළඟ තියෙනවා, බ්‍රහ්මයන් ළඟ තියෙනවා, මානවයන් ළඟ තියෙනවා, පිරිසංකතම ළඟ තියෙනවා, සියලුම මනුස්සයන් ළඟ තියෙන නමුත් නැතිලයි තියෙන්නේ. මේ නමුත් ධර්මයේ සම්පූර්ණ අනුකලාන මේ අවසාන වශයෙන් තුනේ කියන දැනීම මුළු විශ්වයටම පොදු එකම විඥාන ධර්මයක් බවට පත් වෙනවා. ඒකට ඒක නිසා බොහෝ දෙනෙක් කියනවා දිනවස ප්‍රශ්නයක් කියලා මේ විස්ස වශයෙන් ගත හැකි විඥානයක් විස්ස විඥානයක් කියලා. ඒකට මේ මම දැනගෙන කොහොමද පාවිච්චි බොහෝ දෙනෙක් කොහොම කතා කරන දැන් කියලා මම කියවන කියලා දැන් ඒක අපි අත්දක අවසාන වශයෙන් දැක සාහතු වශයෙන් දකින නමුත් මේක වරදක් වෙනවා ඒක සමාජයේ කයි අනිත් අය සම්බන්ධ කරන දැන් හැම දිනම මේක ඒක වාගේ කියලා දුන්නා නමුත් ඒකට තමයි විශ්ව විද්‍යාලය නැත්නම් ජීවනෝත්තර කොන්සර්ට් කියලා අපි සාමාන්‍යව කතා කරන බෑ මේ තාක්ෂයේ මොකක්ද අධිකර ගන්න දෙන්නේ මේක දෙන්නේ මොකක්ද අර සිත පුලෝ කොහොම දේවල් පටලවගෙන පටවගෙන සිටින නිසා සිතෙන් පටලවාගෙන සිටිනවා සිත තුළ පටවගෙන සිටිනවා මේ නිසා සිතෙන් අල්ලාගෙන සිටිනවා මේ උපාදාන සියල්ල මනින්කොට තමයි ඒ සත්‍යය උපසතරවන්නේ ඒක සියල්ල මනින් කරගන්න දැන් කෙනෙකුට කොහොමද බෑ භාවනා දිනු කෙනෙකුට කොහොමද ඒ සත්‍යය හදාගන්න හැකිවන්නේ නමුත් මේවා මේ ඉඳලම භාවනා දිනු කෙනෙකුට කරගත්ත ධර්මයේ අපිට හිතගන්න බැහැ කියලා එහෙම කටයුතු කියන්නේ නෙවෙයි කියලා සමාජ හැකි පමණින් සිත කාරණේ ධර්මය අවබෝධ කරගෙන මේ සිතේ අයින් කරගත්තු විශාල දෙකක් නිසා අවසානයේ සම්බන්ධ වෙන ජීවිතේ කවර ප්‍රශ්නයක් මොන කාරණා තමයි සිත සංසන්න නිසරව සබාවන්නට පුළුවන් සත්‍ය වෙන සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය යථාපරිදව බෝධ කරගන්න හැකියාව සත්‍ය වෙන. මේවා පොදු හේතු නිසා සැපදෙන හේතු නැතිව නැතිවන ඵල ධර්ම රාශියක් දෙන අන්තිසමයේ නෙවෙයි කියන සම්මාදිට්ඨිය දවසෙන ඒකම සම්මාදිට්ඨිය නිසාම ඒකෙින්ම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න සත්‍ය වාසනාව ලැබෙනවා. මේ ආකාරයෙන් මෙලෙස අපේ කාටකෙන් සම්සන මේ විදිහට පස්සෙන් කියන දේශකද විද සංස්කාර දැන කියන ප්‍රසන්න වේවා අපසන්න වේවා සංස්කාර ඇති කරගෙන සංසාරේ නිදහස ගන්නවා අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන පස්සේ දැකි ඉස්සපත් ගන්න කොටව ගන්න පුළුවන් සම්පූර්ණ. ඒක නිසා ඒ යටින් අපි සාධහක් කරලා යන සහස්ක. ඒක නිසා ප්‍රතිසනයක් ගන්නවා ඒක නිසා සාධහකට ඒක අමතරව මොනස ලබා ගැනීම පුළුවන් වෙනස ඒක නිසා සාධහකට සිදුවන්නේ. ඒ නිසා මේ ආකාරයෙන් මේ කරුණ කී එකපාරට වර්ණය ආදින්න තේරෙනවා පුළුවන් මොකද පහළ බලන්න අහල බලුවාට පස්සේ නෝදාන්නේ මේකට තේරෙන්න හිතන්නට එපා මට මේක තේරෙනවා කියලා. පාසල් ධර්මයක් කොටි කරන්නට එපා. ඒක නම් දෙන ඕනම කෙනෙකුට වාගේ. ඒක මම කිසිම කෙනෙකුට කිසිම ධර්මයක් කවදාවත් කොටි කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියපේකක් මම කොටි කරන්නේ. උන්වහන්සේගේ මොහොත තේරෙන්න පාඩේ විතර මම ගන්න කොටියක් වශයෙන් ඒකෙන් ඇතිවන සියලුම ධර්ම මගේ හදවත තුළින් වතු කර ගන්න ලබන මා විසින් අවබෝධ කර ගන්න ලබන නැත්නම් කියන්නේ. ඒකත් මේ න්‍යාය ආපහු මේක තේරුම් ගන්න මේක පොත කරලා දැන්නේ සම්මන්න අවබෝධ කර ගන්නට බලනවා. මේක කොච්චර ශක්තියක්ද කියලා සමාකම් තේරුම් ගන්න බලන්න. එහෙම තේරුම් ගත්තොත් තමයි ඒකෙන් දහසක් සමාජ ලබා ගන්නට පුළුවන් වන්නේ. නැත්නම් වෙනත් දේවල් ඉගෙන ගන්න කන්‍යා ගොඩටම මේකත් ලැබෙන්නේ වැඩිම. අපි මේ විදිහට කියන්නේ මේ දැනුම තියෙන මේ දැනුම තියෙනවා කියලා මොනවද පොත කියනවා හිතනවානේ. ඒ සංඥා සංකේත ගොඩ ගැටගන්නවා. ඉතින් ඒ සංඥා සංකේත ගොඩ ගැටගන්නේ නැහැ. එතන අවබෝධයක් නෙමෙයි. ඉතින් මේ ධර්මයට ගැන ප්‍රාණයට දන්නවා කියලා සංඥා ගොඩක් පැක් කරගන්න දෙපාරක් අවබෝධයක් බවට පරිවර්තනය කරන්න සමාධියම අවබෝධයක් බවට සමාධියම සත්‍ය ප්‍රධානයක් බවට ඒ අවබෝධයක් ඇති කරගන්න. ඒක මොන තමයි සම්මෝධිත කුසලයක් කරනවන සමාධියම ධර්මයක් බවට පත් තමයි ඒ තමයි අර කුලකාරයන් විශ්වාස මාතහරින්නට පුළුවන් ශක්තිය ලැබෙන එක. ඒක පස්සෙන් වෙන පස්සෙන් නම් මුලදී මලදී උත්සාහ කරන්න පුළුවන් මොන පිටක කොයි තරම් සහනයකට වෙනවද කියලා කල්පනා කරන්න. තමන්ගේ ශරීරය ගැන හිතලා මේක කොයි ආකාරයෙන් වෙන ස්වභාව ගන්නවා මම නෙවෙයි මගේ දේ. ඔය ස්වභාවය ඔය පාඩේ පරිච්ඡේදය හිතලා බලන්න.